ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා මේ බය කියන කැඳීම ගැන. බය කියන එක ලෝභය, ද්වේෂය, මෝහය අතරින් මෝහයට වැටලා කියලා මගේ හැඟීම. ඒ වගේම බය නැති කරගන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ ඉස්තර කරලා දෙනවා. හොඳයි. ඔය එකදී මේ බය කියලා කියන්නේ මෝහය කියන එකට තව කැලලක් එකතු කරත හැකි මේ බය එන්නේ ද්වේෂයත් එක්ක. අය හැම වෙලාවෙම වැඩ කරන්නේ ද්වේෂයිතිකේ. ඉතින් ද්වේෂයිතික තනියම ඉන්න බෑනේ. හැම වෙලාවෙම මොහයත් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා බය සර්වඥාති කියන කෙලෙස් කියන එකට තව පర్యాయ නාමයක් සමාන වචන තමයි බය කියන්නේ. බය කියන්නේ කෙලෙස්. ඉතින් ඒකෙදි සාමාන්‍ය ලෞකික මට්ටමේ බය හතර ආකාරයක් සර්වඥාති විස්තර කරනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. ඒක තමයි ලෝකෙත් හැසිරලා තියෙන බය හතර. ඒ හතරටම ප්‍රධාන හේතුව දක්වලා තියෙන දුස්සීල. දුස්සීල නම් ඒ මනුස්සයා තනි වෙනකොට අන්ධකාර වෙනකොට ලෙඩ වෙනකොට වයසට යනකොට තමන්ට තමන් දෙස් දෙනවා. අනේ මට පුළුවන් කාලේ මං කරගත්ත අපරාධයක් කියලා තමන් තමන් දෙස් දෙන ගැටේ කියනවා අත්තානුවාද බය ආත්මයට දෙස් දෙන ගැටේ. දෙවෙනි එක කියනවා පරානුවාද බය ඔකා හැදිච්ච ගෙදර නැහැදිච්ච කවල් පොරේතියා කියලා මිනිස්සු බයි. ඒකේ පරානුවාද බය ඒක අපි කැමති වුණාට මේ හොඳ සිතුවඳුන් ඇදගෙන සයිකොඩ් දාන ගියාට මුතු බයින. ඒක පරානුවාද බය කියනවා. ඒකෙන් බේරෙන්න නම් ඉතින් සාමාන්‍ය අල්ලස් දෙන්න. අල්ලස් පිට පිටු පිට කටට අල්ලස් තිබුම මේක ෂේප් කරන්න පුළුවන්. නමුත් මේක මට්ටම පැන්නට පස්සේ ඕක පොලිසියට පේකන් ගිහිල්ලා රිමාන්ඩ් එකට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා දඬුවම් දෙනවා. නීති කැඩිච්ච වෙලාවට දඬ නීතියට අහු වෙනවා. අහු වුණාට පස්සේ සිල් කැඩිච්ච එකන හැම වෙලාවෙම පොලිසියට බයයි. යුනිෆෝම් එකට බයයි. මේ අන්ධකාරයට ආලෝකයට බයයි. ඉතිමන්ස මොකද මේ කොයි වෙලාවරි මගේ වැරද්දක් අහුවේ කියන අපේ සිවිල් නීතියට බය තියෙන. ඒකට දඬ බය කියලා කියනවා. අද ලෝකෙ කොච්චර පිරිහිලාද කියනවා මේ තුනම හංගන්න පුළුවන්. උත්සාහවාද බයනකොට මොනවා ටිකක් කරදයක් දීපුවාම හරියි. මරණවාද බයනකොට කාට හරි අල්ලසක් දීලා එන්ජය ටිකක් වට කරගත්තාම කරදරයි. දඬ බයේදී උසාවියට උනත් පගා ගන්න පුළුවන්. ඒක වැඩේකට. මොකද අන්තිමට එකක් තියෙනවා දුක්ඛිතයි කියලා. මරණින් මැත්තේ අනිවාර්යයෙන්ම ඔඩුව පල්ලහට කඳ උඩ තියන දෙලින්ම අපායට යනවා කියන එක වළක්වන්න බෑ. ඔන්න හතර තමයි අද ලෝකේ තියෙන මේ අසහනයට ප්‍රධාන හේතු වෙච්ච ධර්මයේ මේ ਸਰවඥ සිගින ඔක නියපොත්තේ කරනවා ඒ කඩන් කරන් තියෙන්නේ සමාදාය සික්කත සික්කමදී. ශිල්පද අවරගෙන. සමාදන් වෙලා රකින්න ප්‍රතිමකත අර තමන්ට තමන් දෙස්තර ගත්තා අනේ මෙතෙක් කල් විකම්මන් සිල්පද ගැදුවා. දැන් රකින්නවනේ බුදුහාමුදුරන්ගේ මේ පෞරුෂ ධර්ම සාර්ථි ගුණයනේ මේ රජුන් හංගන්නවක්වත් ලාභ සත්කාර ලබන්නවත් නෙවෙයි. සීලයක් කලකලානි කරන්නේ කියලා හිතනකොටම අර කරපු අපරාධ සියලුම තමන්ගේ වාසියට හේතුනවා. එච්චර අපරාධ කරපුවා මම කරන්නේ නැහැ නේ කියන එක. ඒ වගේම කවුරු බැන්නත් අපි මේ බණින්නේ පරණ කවුවට මම දැන් කරන්නේ. ඊට පස්සේ පොලිසියට අහනවා ගන්නවා කමන්නේ නැහැ. ඒ කරපු දේවල් වලට දඬුවම් ඊට පස්සේ මම කරන්නේ. කියලා අපාය පිළිගන්න බය වෙනවා. මෙන්න මේ හතර තමයි ඒ නිසා ඒක මෝහය කියලා නෑ කියන්න බෑ. නමුත් හැම වෙලාවෙදීම ඔය බයත් එක්ක වැඩ කරන්නේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් නෙවෙයි බය ඇතිලා තියෙන්නේ. ඒක නිසා ද්වේෂයිසික නිසා මෝහයිසිකයි වැඩ කරන්නේ. ඉතින් අද ලෝකේ තියෙන සහන එහෙම නැත්නම් අපි කියන මේ මානසික රෝග අනිවාර්යයෙන් කියන්න පුළුවන් බය කියන එක ගන්න. ලෝකෙ තියෙන සෑම අසහනයක්ම සෑම මේ මොනවද අපි කියන්නේ මානසික රෝග සියල්ලම එකම ද්වේෂයයිසිකෙන් එන එක. නිසා මෛත්‍රියෙන් අපි දෙකක් තියෙනවා බෙදෙන එකක් තමයි මෛත්‍රියේ සතුට වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න ඕනම කීයක තියෙනවා. you must try to find a reason to be glad under any circumstances කියලා වෙන ඕනම දෙයක සතුට වෙන්න පුළුවන්. ඒක හොයන එක මෛත්‍රිය. ඒක එන දෙයට ප්‍රතික්‍රියා නොකර මූණ දෙන සතිය සති සමාධි දෙකේ ඊටත් කියන මේ විකටන සමාධි දෙකේ උත්තර දෙකක් තියෙනවා. මේක සාමාන්‍යව බයේ ඉන්න කෙනාට හෝ ඒක නැත්නම් මේ දීසියිතික කියන එක නම් කිච්චු වගේ. ප්‍රතිමත් වෙන්න කියනකොට ගහගන්න. මෛත්‍රී කරන්න කිව්වහම හිතුවරක් ගන්න. ඒක මොකද හේතුව ඒ යක්කන්ට මේ නිකන් මේ කරප්පන් එනවා වගේ මේ වැඩි. ඒක තමයි සෑහෙන පිනක් තියෙනත් වෙනම තේරුම් ගන්න. ඒ නිසා බය කියනවා මේ ආයුර්වේදයේ කියනවා අද කියන රෝග සියල්ලටම හේතුව කායික රෝගවලට අස්ථාන දීම. අස්ථාන දීම නිසා මේ අපිට මේ කායික රෝග සියල්ලක් කියලා තියෙන්නේ අස්ථාන දිය කියන එක විකෘතියක්. ස්ථාන දියක් තියෙනවා. ස්ථාන දිය වෙනම දෙයක්. අස්ථාන දිය කියලා කියන්නේ මේ සැක කරනවා. අර යන එහෙම කරයි මෙහා මෙහෙම කරයි දැන් ප්‍රභාකරන් ගහයි මේ ආණ්ඩුව පෙරලෙයි අනික ආණ්ඩුව එයි ආර්ථිකේ වැටෙයි වෙලක් නැහැ මේ වගේ ජීවත් වෙන ලෝකයක් තියෙන ඉතින් මේ නිසා මේ මිනිස්සුගේ කම ඉචපන්නව දෙපැත්තෙන් පත්තු කරු වගේ උණු වෙලා වැක්කෙනවා අස්ථාන බයක් නැති වෙන්න නම් හිත වර්තමානයේ තියෙනවා හිත වර්තමානයේ තියෙනකොට මොනම විදියකින්වත් ඒකකට අස්ථාන බයක් හත්ති තියෙනවා එතකොට තේරෙනවා අපි මේ ජීවත් වෙන්න උත්සාහ කරනකොට බයයි ජීවත් වෙන්න බයක් නැහැ වර්තමාන ජීවත් වෙනකොට බය ඉන්නේ ඒ නිසා මේ බය කියන চৈতසිකම ජීවිතේම මුළු ජීවිතේම අල්ලතයි. ජීවිතේ විතර කරන්න පුළුවන්. නමුත් මේකෙන් කරන කරණ තියෙන්නේ රෝගකාරී ජීවිතය සහ මානසික අසහන ජීවිතය තමයි. පිරිච්ච ජීවිතය ගැන ගන්න නම් මෛත්‍රිය මේ අනිත් පැත්තට යන්න ඕනේ. ඉතින් ආගමික ජීවිතය ගත කරන එක නම් මේ දෙක සමබර කරන්න කියනවා. දැන් ඉන්නේ අපි ඒ ගෙනාවු ඇඹුල් වෙච්ච ලොකු සංකේතන දෙක කුණු වෙච්ච අච්චාරු වැලියක් අකා ඉන්නේ. හොඳට තිබුණත් අච්චාරු බඩ දාන්න. කුණු වෙච්ච අච්චාරු කියන්නේ විසක්. අපි කන්නේ අපි හදාගත්තු කුමිච්ච අක්ෂර වලින් කන්නේ ලස්සන වර්තමාන මොහොතේ පිරිසුදුකමක් තියෙනවා. නමුත් වර්තමාන පිරිසුදුකම ඔය කුණුවක්කාර වලින් දැම්මම ඒකවල සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් කියන කුණු වෙච්ච ගවරවලකට වතුර ටක්කයක් ඇලියොත් අලුත් වතුර ටක් එක ඉතින් අර ගවරවලේ තියෙන කුණු අයින් වෙනවා. කොච්චර කල්යයිද කියලා අහනවා ගවරවල සම්පූර්ණයෙන්ම සුද්ධ වෙනවා. ගවරවල කියන්නේ විචාර හලක් ඉන්න තැනක හම්බෙච්ච ගොමවලක් ඔකට වතුර ටක්කක් හරියයි කියලා ඔක්කොම සුද්ධ වෙලා යන්නේ නැහැ. නමුත් වතුර ටක්කක් හරින්නේ නැතුව තිබ්බොත් තව තව කුණු වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සතිය ටික ටික හරි දාන්නගෙන ඔච්චර කුණු වෙලා තිබ්බත් කුණුවච්චාරය එළියක් වුණත් සතිය පිටවන්න පුළුවන්. මලඟ තියෙන කුණුවච්චාරය එළියක් කියලා දන්නවා. මලඟ තියෙන කෙලෙසක් කියලා දන්නවා. මලඟ තියෙන බයක් කියලා දන්නවා. මලඟ තියෙන මේ ද්වේෂය කියලා දන්නවනේ. ඒ දැන ගැනීම අනිවාර්යයෙන්ම පෙර පිළිසිදු මේ වතුරක් එකතු කරනවා. ඒ සෑහෙන ආත්ම ශක්තියක් ඕන කෙනෙකුට මේ කුණුවච්චාරය හැලිය කවදා හරි මම හොදනවා කියන හැඟීමේ පිසුදු අතර කතා කරලා තියලා අර කුණු යන්න අරින්න. අනවල ඉතින් ඔක්කොම උදව් කරන්නේ බයට නම් 100ට 100ක්ම එකවරම ගන්න පුළුවන් උත්තරේ තමයි සත්පුරුෂ මණ්ඩලයට වැඩිච්ච ගම. සත්පුරුෂයන් අතරට වැඩිච්ච ගම මම බය මැකිලම යනවා. හැබැයි සත්පුරුෂයන් යනකොට ආයෙ බයයි. ඒ නිසා නිතරම සිද්ධ වෙච්ච දැනක ඉඳී කියලා කියනවා භාවනා කරලා සිද්ධ වෙච්ච දැනක ඉන්නකොට අරසාව නැහැ ගිය ගමම නැති වෙනවා ඒක ඉඳගෙන සතිය වඩන්න සතිය වඩලා වඩලා වඩලා තමනුත් එවැනි සෞඛ්‍ය සම්පන්න කම්පන බිහි කරන මධ්‍යස්ථාන බවටපත් වෙන දවසට එනකන් ওই බය ඇති මුළු ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම පද්ධතිය තනි වචනයට යට කරන බය මේ ලෝකේ ඔක්කොම දැනුම හොයාගෙන තියෙන බය මේ දැනුම හැම එකකින්ම කරන්නේ මේ තමන්ට තියෙන බයක් නැති කරගන්නයි මේ කාඩ් එක වෙන්නේ මට අහවල් දික්කේ දෙනවා, අහවල් දේ දෙනවා, කල්ලි දෙනවා, අරක තියනවා කියන්නේ ඌට හෙලින් ඉන්න බෑ කියන එක. ඌව නැති උනොත් එහෙමයි. ඒ නිසා අපි ඔය බය කියන එක මේ හොඳ මේ අල්ලස කියන එක හරි සෞත් දෙන්නේ. අල්ලස තමයි වැඩේ යන්නේ. ඔබට වෙන නමක් දාන චොක්ලට් අයිස්ක්‍රීම් වගේ කියන නමක් දාන තමයි වැඩේ යන්නේ. ඒකයි තමයි මුළු ලෝකෙම දුවන්නේ බය. ඉන්ටර්නෙට් කියන කෙලෙස් වලට කියන පොදු නම තමයි බය. ඉතින් අපි ඒකම ආඩම්බරයක් කරගන්නවා. අපිට මෙච්චර සල්ලි තියෙනවා, මෙච්චර දැනුම තියෙනවා, මෙච්චර ඊළඳාරිකම තියෙනවා, මේකයි තියෙනවා කියලා කියන්නේ බයි ප්‍රමාණ තමයි. ඔය මොනවත්ක්ම නැතුව නිකන් ඉන්න පුළුවන් නම් අපි හේගෙන් වල ඉපදිච්ච ගමන් හිත මොකක්වත් නැහැ. අනුන්දත් අප දෙනවා සම්මුද්දලියේ ඉන්නේ. කිසිම හැකියාවක් නැහැ. එරුවන් සරණයි ආය ලයින් එකක් තුන ඒත් අපේ දෝෂයක් නෙවෙයි ඈ ඉමයි සානස මෙහෙල් ලයින් එකක් අතුරා. ඔය අපි ගියේ කියලා හිතියේ මේ මේ බය බය සම්බන්ධව කියනවනම් ඒ මුළු ලෝකෙම තියෙන දැනුම සම්පූර්ණයෙන් බය රූපන්දයක්. ඒ නිසා දැනුම තියෙනවා කියලා කියන්නේ බුද්ධියෙන්තරව සම්පූර්ණ මේ උඩරෙට්ටියක්. ඒ වගේම ලෝකේ අපි උපදි කියලා යම් ප්‍රමාණයක් හම්බ කරලා තියෙනවා අපේ බලපුලුවන් කාරකම් කියලා. ඒ සේරම බයට අපිට ඒවා එකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි උත්සාහ කරන්නේ නැහැ මරණ තුලාවට. මොකද හේතුව අපිට පුළුවන් කාර්කම් වෙන්නට අපේ වරකම. සරුවත් සඳහන් කරන්නේ සියල්ලගෙම අබිනිෂ්ක්‍මණය කරලා නිකම් මිනිහෙක් වෙන්න පුළුවන් කියලා උත්සාහ කරනවා.